කියන ලද පරිදි පිම්බීම් හැකිලීම් ආදිය අනලසව සිහි කරමින් වාසය කරන යෝගාවචරයාගේ සිහිනුවන හා සමාධිය එක්තරා ප්‍රමාණයකට දියුණු වූ පසු පිම්බෙන රූප හා එය සිහි කරන සිතය හැකිලෙන රූප හා එය සිහි කරන සිතය නැගිටින රූප හා එය සිහිකරන සිතය හිඳිනා රූප හා එය සිහිකරන සිතය වැතිරෙන රූප හා එය සිහිකරන සිතය ගමන් කිරීමේදී ඔසවන පයේ රූප හා එය සිහිකරන සිතය ඉදිරියට ගෙන යන පයේ රූප හා එය සිහිකරන සිතය බිම තබන පයේ රූපහා එය සිහි කරන සිතය යනාදී යුගල වශයෙන් බැඳී පවත්නාක් මෙන් පසුව වැටහෙන්නේය තව දුරටත් නුවණ දියුණු වී රූපය හොඳින් වැටහෙන්නට පටන්ගත් කලෙහි රූපානුසාරයෙන් නාමය හෙවත් සිත සිහි කරන සිත රූපයෙන් වෙන් වී වැටහෙන්නට වන්නේය. රූපය හොඳටම ප්‍රකටව වැටහෙන්නට පටන්ගත් කලෙහි සිහි කරන සිත වූ නාමය ඒ රූපය කරා ඇදී ඇදී නැමි නැමි යන්නක් ලෙස වැටහෙයි. රූපය අනිකක් හා සම්බන්ධයක් නැතිව ඇතිවන ධර්මයකි. සිත වනාහි අරමුණු කිරීම වශයෙන් යම් කිසිවකට සම්බන්ධ වී යම් කිසිවකට නැමී ඇදී ඇදී ඇතිවන්නකි අරමුණක් හා සම්බන්ධයක් නැතිව අරමුණකට නොනැමී සිතක් කිසි කලෙක ඇති නොවන්නේය එසේ අරමුණකට නැමී ඇතිවන බැවින් සිතට නාමයයි කියනු ලැබේ එසේම ඇතිවන බැවින් චෛතසිකයන්ටද නාමය යයි කියනු ලැබේ. අනිකකට නැමෙන බව නාමයන්ගේ ලක්ෂණයයි. යෝගාවචරයා හට පිම්බීම් හැකිලීම් ආදී වශයෙන් පවත්නා රූප දෙසට සිත නැමිනෙමි යන්නක් හැටියට වැටහීම නමන ලක්ෂණයෙන් නාමය වැටහීමය මෙසේ නාම රූප දෙක වෙන් වශයෙන් වැටහීම නාම රූප පරිච්ඡේද ඥානය පහළ වීමය. එය විදර්ශනාවේ ආදියය. එයට නාම රූප ව්‍යවස්ථා ඥානය යයිද කියනු ලැබේ. යෝගාවචරයාට ඇතිවන මේ නාම රූප ව්‍යවස්ථා ඥානය පොතපත කියවීමෙන් හා ගුරුන්ගෙන් අසා ගැනීමෙන් ඇති කරගන්නා නාම රූප ව්‍යවස්ථා ඥාණයට වඩා උසස් වූවකි මෙය ප්‍රත්‍යක්ෂ ඥානයකි එබැවින් මෙය ක්ලේශ ප්‍රහාණයට සමත් වෙයි පොතපත ඉගෙනීමෙන් අනුන්ගෙන් අසා ගැනීමෙන් ඇතිවන නාම රූප ව්‍යවස්ථා ඥානය අනුමාන ඥානයක් බැවින් එය ක්ලේශ ප්‍රහාණයට සමත් නොවේයි. නාම රූප විභාගයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නොලැබූ සාමාන්‍ය ජනයා නාම රූප දෙකම ඒකත්වයෙන්ගෙන එය තමන් හැටියටත් ස්ත්‍රීන් පුරුෂයන් සත්වයන් පුද්ගලයන් හැටියටත් වර්ධවා තේරුම්ගෙන සිටිති. මේ යෝගාවචරයාත් කලින් එබඳු කෙනෙකි. එබැවින් නාම රූප ව්‍යවස්ථා ඥානය ඇතිවීමෙන් ඔහුට අලුත් කල්පනාවල් පහළවන්නට පටන් ගනී. පිම්බීම් හැකිලීම් ආදී වශයෙන් පවත්නා රූපත් ඒවා සිහි කිරීම වශයෙන් ඇතිවන සිතුත් හැර මේ సంతානෙහි සත්‍ය වශයෙන් අනිකක් නැත. සත්‍ය වශයෙන් හෙවත් පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙක පමණක්ය. පිම්බීම හැකිලිම ආදිය සිහි නොකරන අවස්ථාවෙහි ඇත්තේද මේ නාම රූප දෙකමය. මේ නාම රූප දෙක හැර ආත්මය කියා දෙයක් මමය කියා දෙයක් මේ නාම රූප රාශියෙහි නැත. ලෝකයා විසින් මමය කියන්නේ ගැහණියය කියන්නේ සහෝදරයා සහෝදරිය යනාදිය කියන්නේත් මේ නාම රූපයන්ටමය මමය ගැහණියය පිරිමියාය යනාදිය නාම මාත්‍ර මිස සත්‍ය වශයෙන් ඇති ඒවා නොවේය යනාදිය යෝගාවචරයාට නාම රූප ව්‍යවස්ථා ඥානය ඇතිවීම නිසා ඇතිවන අලුත් කල්පනාය යෝගාවචරයාට එබඳු කල්පනා නොඑක් විට ඇතිවන්නේය එබඳු කල්පනා ඉබේම ඇතිවෙතොත් ඇතිවන්නට දෙනවා මිස ඕනෑකමින් කල්පනා නොකරනු තවම යෝගාවචරයාට අමුතු දේ කල්පනා කිරීමට අවස්ථාව නොවේ එබඳු කල්පනා ඇතිවන කල්හිද කල්පනා කරමි කල්පනා කරමි යයිද කල්පනා කෙලිමි යයිද ඒ කල්පනාවත් පිම්බීම හැකිලිම ආදිය සිහි කරන්නාක් මෙන් සිහිකොට සිරිත් පරිදි පිම්බීම හැකිලීම් දෙක සිහි කිරීමම උත්සාහයෙන් පවත්වාගෙන යා යුතුය. පිම්බීම හැකිලිම දෙකෙහි සිහිය පිහිටුවා විසීමෙන් තවදුරටත් සිහිනුවන දියුණු තියුණු වීමෙන් අත්පා ආදී ශරීර අවයවයන් උස් පහත් කිරීම එහා මෙහා කිරීම සම්බන්ධයෙන් පහළවන්නා වූ සිත් ඉබේම යෝගාවචරයා හට ප්‍රකට වන්නට පටන් ගන්නේය. ඔසවන්නට සිත් වේය පහත් කරන්නට සිත් වේය. එහාට කරන්නට සිත් වේය. මෙහාට කරන්නට සිත් වේය. යනාදීන් එසේ ඇතිවන සිත් පහසුවෙන් සිහි කළ හැකිවන්නේය. භාවනාවට පටන්ගත් මුල් කාලයේදී අත්පා ආදිය එසවීම පහත් කිරීම ආදිය සම්බන්ධයෙන් පහළවන සිත් ඔසවන්නට සිත් වේය පහත් කරන්නට සිත් වේය යනාදීන් සිහිකලේ වී නමුත් යෝගාවචරයා හට ඒ සිත් වෙන් වී පිරිසිදු ලෙස නොවැටෙහි. භාවනාව දියුණු වූ පසු ඒ සිත් අන් කිසිවක් හා මිශ්‍ර නොවි පිරිසිදු ලෙස වැටහෙන්නට වන්නේය. අතක් ඔසවන්නට වුවමනා වූ විට අත ඔසවනු කැමැත්තක් පළමුවෙන් පහළ වෙයි. එය වහාම සිහි කරනු. ඉන්පසු එසවෙන අත එසවීමේ මුල මැද අග යන සෑම තැනහදීම සිහි කරමින් සිහියෙන් යුක්තවම අත එසවීම කරනු. අනිකුත් සියලු ක්‍රියාත් එසේම සිහියෙන් කරනු. භාවනාවට පටන්ගත් මුල් කාලයේදීම අත් පා ආදිය එහා මෙහා කිරීම ආදිය සම්පූර්ණයෙන් සිහි කරන්නට යෝගාවචරයාට නුපුළුවන් වෙයි. සිදුවන අවස්ථාවෙහි සිහි කරන්නට නුපුළුවන් වන කායික ක්‍රියාම බහුල වෙයි. ඒ කාලයේදී යෝගාවචරයාට සිතිය ඇකිවාට වඩා ඉක්මනින් කායික ක්‍රියා සිදුවන්නාක් මෙන් වැටහෙයි. භාවනාව දියුණු වූ පසු සිහි කරන සිතම කායික ක්‍රියාවන්ට ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන් වැටහෙයි. හකුළු වන්නට ඕනෑය, දිග කරන්නට ඕනෑය, සොලවන්නට ඕනෑය යනාදීන් පහළවන්නා වූ සිතද වැටහෙයි. ඒ සිත් අනුව හැකිලීම්, දිගු කිරීම ආදී වශයෙන් රූප හැට ගැනීමද වැටහෙයි. සිසිල් දිය ආදිය ශරීරයේ හැපි සීතය සීතය කියා සිහි කරන අවස්ථාවවලදී සිසිල් රූප ශරීරයේ පැතිරී ඇතිවන හැටිද වැටහි. උනුදිය ආදිය ශරීරයේ හැපි උණුසුම සිහි කරන අවස්ථාවවලදී උණුසුම් රූප ශරීරයේ පැතිරී ඇතිවන සැටිද වැටහි. ආහාර වළඳන කලෙහි බලගන්වන රූප ශරීරයේ පැතිර ඇතිවන සැටිද වැටහි. වරකුදු ඉක්ම නොයන පරිදි පිම්බීම් හැකිලීම් දෙකද වැටහි. ශරීරයේ හටගන්නා කැසීම් හිරිවැටීම් ආදී ඊතා සියුම් වේදනාද වැටහෙන්නට වෙයි. ඊතා සියුම් ශරීර චලනයන්ද වැටහෙන්නට වෙයි. චෛත්‍ය බුද්ධ ප්‍රතිමා විහාර ආදී තවත් නොඑක් දේද යෝගාවචරයාට ඇස ඉදිරියේ ඇතුවාක් මෙන් වරින් වර වැටහෙයි. කලින් සිහි කළ යුතු අරමුණ අමාරුවෙන් සොය සොයා සිහි කළ යෝගාවචරයාට මේ කාලය වන විට නැවතීමක් නැතිව සිහි කරන්නට අරමුණු ලැබෙයි. එයින් යෝගාවචරයාට සිහි කළ යුතු අරමුණු ඇති බැවින්ම සිහි කරන්නට අරමුණු ලැබෙන බැවින්ම සිහි කරන සිත් ඇතිවන බව ප්‍රත්‍යක්ෂ වන්නේය. පිම්බීම් හැකිලීම් දෙක සියුම් වී නොවැටහි යාමෙන් සමහර අවස්ථාවකදී යෝගාවචරයා හට සිහි කරන්නට දෙයක් නැතිව සිටින්නටද විය හැකිය. එබඳු අවස්ථාවලදී ඔහුට සිහි කළ යුත්තක් නැතහොත් නොලැබෙතහොත් සිහි කරන සිත් ඇති නොවන බවත් ප්‍රත්‍යක්ෂ වන්නේය. පිම්බීම් හැකිලීම් දෙක සියුම් වී නොඇතෙහි ගියහොත් සිහි කරන්නට දෙයක් නැතේ කියා කාම විතර්කාදීන් කාලක්ෂේපය නොකොට ඒ අවස්ථාවේදී ශරීරය පවත්නා ඉරියව්ව හා හැපීම සිහි කරන්නට පටන් ගත යුතුය. යෝගාවචරයා වාඩි වී සිටිනවා නම් ඒ අවස්ථාවේදී හිඳිමි. හිඳිමි. යයි හිඳීමේ ඉරියව්වෙන් පවත්නා ශරීරය සිහි කරනු. හිඳිනා කලෙහි ශරීරයේ හට පැත්ත අසුනේහි හැපීම වන නිසා හැපෙනවා හැපෙනවා යයි සිහි කරනු. හිඳිනවා හැපෙනවා යයි හිඳීම් හැපීම් දෙක මාරුවෙන් මාරුවටද සිහි කරනු. හැපෙන තැන් මාරු කරමින්ද සිහි කරනු. හැපෙන තැන් මාරු කරමින් සිහි කරන්නේ මෙසේය. හිඳිමි සිහි කර වම්පය අසුනේහි හැපීම සිහි කරනු. නැවත හිඳීම සිහි කර දකුණු පාය හැපීම සිහි කරනු. හිඳිමි වම හැපෙයි. හිඳිමි දකුණ හැපෙයි. මෙසේ සිහි කරනු. වැතිර ඉන්නා කල්හිද නිදනවා හිස හැපෙනවා. නිදනවා පිට හැපෙනවා. නිදනවා සට්ටම හැපෙනවා නිදනවා পায় හැපෙනවා යනාදීන් මාරුවෙන් මාරුවට සිහි කරනු දැකීම ඇසීම ආදී සිහි කිරීමෙහිදීද අසහා රූපයන් ඇති නිසාම දැකීම හෙවත් දක්නා සිත් ඇතිවීම සිදුවන බවත් කනහා ශබ්දයන් ඇති නිසාම ඇසීම සිදුවන බවත් අනිකුත් ඉන්ද්‍රියයන් හා අරමුණු ඇති නිසාම ආග්‍රහණ ආදී ඇතිවන බවත් ඉන්ද්‍රියන් හා අරමුණු නැතිනම් දක්නා සිත් ආදීෙහි ඉපදීමක් නොවන බවත් යෝගාවර්තරයාට ප්‍රත්‍යක්ෂ වන්නේය. හැකිලීම්, දිගු කිරීම, එසවීම, පහත් කිරීම ආදී කායික ක්‍රියා සිහි කිරීමේදී හකුලුවමි, දිගු කරමි යනාදීන් සිත් උපදිනා නිසාම ඒ සිත් අනුව හැකිලීම් දික්කිරීම් ආදී කායික ක්‍රියා සිදුවන බවත් ඒ සිත් ඇති නොවන හොත් ඒ කායික ක්‍රියා සිදු නොවන බවත් යෝගාවචරයාට පැහැදිලි වන්නේය. තවද පළමු පළමු සිහි කිරීම, කල්පනා කිරීම නිසා පසුපසු සිහි කිරීම, කල්පනා කිරීම සිදුවන බවද අතීත කර්මයන් නිසා අනේක ප්‍රකාර සුඛ දුක්ඛ වේදනා ඇතිවන බවද අතීත කර්මය නිසාම ප්‍රතිසන්දීහි පටන් මේ නාම රූප පරම්පරාව පවත්නා බවද යෝගාවචරයාට අවබෝධ වෙයි. මේ කරුණ වැටහීමෙන් යෝගාවචරයා හට හේතුවන නාම රූප නිසා ඵල වූ නාම රූප ඇතිවීමක් මිස මෙහි සුව දුක් විඳින ක්‍රියා කරන කරවන ආත්මයක් නැත සත්වේක් පුද්ගලයෙක් නැත හේතු වන නාම රූප නිසා ඵල වන නාම රූපයන් පහළ වීම වශයෙන් මේ ස්කන්ධ පරම්පරාව පවත්නේය අතීතයේ හිත් මේ ස්කන්ධ පරම්පරාව එසේම පැවැත්තේය. අනාගතේහිත් මෙය එසේම පවත්නේය. මේ නාම රූපයන් මවන පවත්වන අන් දෙවියෙකු හෝ බමෙකු හෝ නැත. යනාදී කල්පනා වරින් වර ඇති වෙයි. මෙබඳු කල්පනා පරමාර්ථ ධර්ම ගැන උගෙනීමක් නැති නුවණ ඇති යෝගාවචරයන්ට තරමක් ඇති වෙයි. පරමාර්ථ ධර්ම ගැන උගැනීමද ඇති උප්පත්තියෙන් පිහිටි නුවණද ඇති යෝගාවචරයන්ට බොහෝ කොට ඇති වෙයි. මේ අවස්ථාවේදී ඕනෑ කමින්ම මෙබඳු කරුණු කල්පනා කරමින් කාලය නොගෙවිය යුතුය. කල්පනා කිරීම ගැන සැලකිල්ලක් නොදක්වා සිහි කිරීමම සැලකිල්ලෙන් කරගෙන යා යුතුය. සමාධිය දියුණු කරගත්තා වූ බොහෝ යෝගාවචරයන්ට භාවනාවෙහි යෙදී ඉන්නා කල්හි අත්පාවලද හිසෙහි හා පපුවෙහිද පිටෙහිද තුනටියෙහිද බඩේද වේදනා දැනෙන්නට වන්නේය. ශරීරයේ තද ගති, බර ගති, හිරි ගති දැනෙන්නට වන්නේය. කටුවලින් අනින්නාක් මෙන්ද කුඩා සතුන් ශරීරයේ ඇවිදින්නාක් මෙන්ද දැනෙන්නට වන්නේය. තවද නොඑක් ආකාර වේදනාද දැනෙන්නට වන්නේය. භාවනාව නැවැත්වුවහොත් ඒ වේදනා නොදැනෙන්නේය. යෝගාවචරයන්ට ඒවා භාවනාවෙන් හටගන්නා රෝග හැටියට සිතන්නේය. එහෙත් ඒවා රෝගයේ නොවේති. භාවනාවෙහි යෙදෙන අවස්ථාවට පමණක් දැනි භාවනාව නැවැත්වූ පසු නොදෙනී යන්නේ ඒවා රෝග නොවන නිසාය. ඒවා ශරීරයේ ස්වභාවයෙන්ම ඇති වේදනාය. භාවනාවෙහි නොයෙදෙන වේලාවෙහි නොදැනෙන්නේ ඒවා මහත් වේදනා නොවන නිසාය. ඊතා කුඩා දෙයද මහත් කොට දැනෙන්නට පටන් ගැනීම සමාධියේ ස්වභාවයකි. නොදැනෙන කුඩා වේදනා කාගේ ශරීරවලත් ඇත. සිත සමාධි වූ පසු සමාධි බලයෙන් ඒවා දැනෙන්නට වන්නේය. ඒවා ගැන බිය විය යුතු නොවේ. ඒවා නැති කර ගැනීමට ඇති උපාය වේදනාවට සිත යොමුකොට එයම නැවත නැවත සිහි කිරීමය. එසේ කරන කලෙහි වේදනාව ක්‍රමයෙන් සිහින් වී ගොස් අන්තිමේදී සම්පූර්ණයෙන්ම නොදැනී යන්නේය. තවද නොඑක් සටහන් ඇති නොඑක් අරමුණුද තමා ඉදිරියේ සත්‍ය වශයෙන් ඇතුවාක් මෙන් පෙනෙන්නටද වන්නේය. සවනක් ගන බුදුරැස් මාලාවෙන් බැබලෙමින් ලෞතර බුදුන් වහන්සේ තමන් ඉදිරියේ වැඩම කරන්නාක් මෙන්ද අහසේ රහතුන් වහන්සේලා ඔබ මොබ වැඩම කරන්නාක් මෙන්ද දාගැබ් බුදු පිළිම විහාර ආදිය තමා ඉදිරියේ යතුවාක් මෙන්ද තමා පැහැදී සිටින මිත්‍රව සිටින පුද්ගලයන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන්ද දෙවිවරු දෙවගණන් තමා වෙත පැමිණ ඉන්නාක් මෙන්ද රූපවත් ස්ත්‍රීන් පැමිණ ඉන්නාක් මෙන්ද නග්න ස්ත්‍රීන් පැමිණ ඉන්නාක් මෙන්ද ඔවුන් තමාගේ ඇඟේ හැපෙන්නට එන්නාක් මෙන්ද ගංගා වැව් පොකුණු උයන් කඳු හෙල් ඉර හඳ තරු වලාකුළු ආදිය ඉදිරියේ තිබෙන්නාක් මෙන්ද දුම්රිය බස්රිය පෙරහැර ආදිය තමා ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන්ද භයානක රූප ඇති භූතයන් පැමිණ සිටින්නාක් මෙන්ද. විශාල ගොඩනැගිලි බිඳ වැටෙන්නාක් මෙන්ද. নানা ප්‍රකාර මලසිරුරු තමා ඉදිරියේ තිබෙන්නාක් මෙන්ද. මලසිරුරු කැබලි වලට කැඩී යන්නාක් මෙන්ද. මස් ගොඩවල් ඇට ගොඩවල් හා ලේද මල මුත්‍රාදී අපවිත්‍ර වස්තුන්ද පණුවන්ද බඩවැල් ආදියද තමාගේ ශරීරයෙන් ලේ ගලන්නාක් මෙන්ද තමාගේ ශරීරයේම දෙකට තුනට කැපී යන්නාක් මෙන්ද තමාගේ ශරීරයේ සම ගැලවී තිබෙන්නාක් මෙන්ද ශරීරයෙන් ලේ ගලන්නාක් මෙන්ද බොකු බඩවැල් නික්මෙන්නාක් මෙන්ද සමහර විට පෙනෙන්නට පුළුවන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හා අපායන්ද ප්‍රේතයන් හා අසුරයන්ද යක්ෂ අලිකොටි වලස් නයි පොළොන් ආදී භයානක සතුන්ද පෙනිය හැකිය සෑම යෝගාවචරයෙකුටම කියන ලද සෑම පෙනෙන්නට නොවේ එහෙත් මේ කාලය වන විට යෝගාවචරයාට නොපෙනෙන දෙයක් නම් නැත මෙහි කී නොකී নানা ප්‍රකාර දේ ඒ ඒ යෝගාවචරයන්ට පෙනෙන්නට වන්නේය. ඒ පෙනෙන ඒවා සමාධි බලය නිසා ඇතුවක් මෙන් පෙනෙන ඇත්ත වශයෙන් නැති දේවල්ය. ඒවා පෙනෙන්නට වීම යෝගාවචරයාට 아무තු යහපතක් හෝ 아무තු නපුරක් නොවේයි. එබැවින් කුමන අරමුණක් පෙනුනත් එය බියවීමට හෝ සතුටු වීමට කරුණක් නොවන බව තේරුම් ගත යුතුය. ඒවා සිහින මෙන් දත යුතුය. ඒ පෙනෙන දේවල් ඇත්ත වශයෙන් නැති ප්‍රඥාප්ති වූද ඒවා අරමුණු කරන සිත් ඇත්ත වශයෙන් ඇති පරමාර්ථ ධර්මයෝය. එබැවින් පෙනෙන පෙනෙන සෑම දෙයක්ම පෙනෙනවා පෙනෙනවා ය කියා සිහි කරනු. සිත පරමාර්ථ වශයෙන් ඇතත් එය පෙනෙන දෙයක් නොවන බැවින් සිත පිරිසිඳ දතියුත්තේ ඒ ඒ සිතට ගෝචර වන අරමුණු වලිනි. ඇත්ත වශයෙන් නැති දෙය පෙනෙන කලෙහි පෙනෙනවා පෙනෙනවා කියා සිහි කිරීමද චිත්ත පරමාර්ථය සිහි කිරීමය එබැවින් ඇත්ත වශයෙන් ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ කවර අරමුණක් දුටද පෙනෙනවා පෙනෙනවා කියා පෙනීම සිහි කරනු. එසේ කරන කලෙහි නැතිව ඇතුවාක් මෙන් පෙනෙන විකාර රූප ක්‍රමයෙන් නැති වී හෝ කුඩා වී හෝ ගොස් සම්පූර්ණයෙන් නොපෙනී යනු ඇත. ඒවා පැනෙන්නට පටන්ගත් මුල් කාලයේදී හත් අට වරක් හතර පස් වරක් සිහි කළ විට ඒ අරමුණු අතුරුදහන් වෙයි. ඥාන බලය වැඩි වූ පසු වරක් දෙවරක් සිහි කරන විටම ඒ අරමුණු නොපෙනී යයි. පෙනෙන විකාර රූපයන් දකිනු කැමැත්ත හෝ ඒවා ගැන බියක් හෝ යෝගාවචරයට ඇත්තේ නම් ඒවා වැඩි වේලාවක් පෙනෙනු ඇත. පෙනෙනු යමකට යෝගාවචරයාගේ සිත ඇදී නැමී ගියහොත් ඒ අරමුණු නිතර පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදරයක් ඇතිවිය හැකිය. ඒ නිසා සමාධි බලවේගය පවත්නා අවස්ථාවේදී නොමනා දේවලට ඇලුම් නොකරන ලෙස සිත පරිස්සම් කරගත යුතුය. සමහර යෝගාවචරයන්ට අලුත් අලුත් අරමුණු නොලැබ එකම දෙයම සිහි කරමින් වෙසන කලෙහි අලස බවක් ඇති වෙයි. ඒ අලස බව අලසය අලසය කියා නැවත නැවත සිහි කළ යුතුය. එසේ කරන කල්හි එය දුරවනු ඇත. එසේ සිහි කිරීම අලස බව දුරු කර ගැනීමේ උපායය. මෙතෙක් යෝගාවචරයා විසින් කරනු ලදුයේ ලැබෙන ලැබෙන මුණ ගැසෙන මුණ ගැසෙන අරමුණු නොහැර සිහි කිරීමය. දැන් පෙරට වඩා නුවණ දියුණු වී ඇති බැවින් සිහි කිරීම මාත්‍රයෙන් නොනවති සිහි කරන අරමුණු වල මුල මැද අග යන තුන දැන ගැනීමටද උත්සාහ කළ යුතුය. පිම්බී මැත්තේ පිම්බෙන තෙක් පමණි. හැකිලෙන කලෙහි එය නැත. අභාව ප්‍රාප්තය හැකිලීම ඇත්තේද හැකිලෙන තෙක් පමණකි පිම්බෙන කලෙහි හැකිලීම නැත එය අභාව ප්‍රාප්තය පිම්බීම සිහි කරන සිත ඇත්තේද එය සිහි කරන තෙක්ය හැකිලීම සිහි කරන කලෙහි පිම්බීම සිහි කළ සිත නැත එය අභාව ප්‍රාප්තය හැකිලීම සිහි කරන සිත ඇත්තේද එය සිහි කරන තෙක්ය. නැවත පිම්බීම සිහි කරන කලෙහි හැකිලීම සිහි කරන සිත නැත. එක් දෙයක් දක්නා සිත එකෙනෙහිම නිරුද්ධ වෙයි. අනිකක් දක්නා කලෙහි එය නැත. එක් හඬක් අසන සිත එකෙනෙහිම නිරුද්ධ වෙයි. අනෙකක් අසන කලෙහි එය නැත. එක් සිතුවිල්ලක් පවතින්නේ ඇසිල්ලකි. අනිකක් සිතන කල්හි එය නැත. එක් වේදනාවක් පවතිනේ ෂණයකි. අනික් වේදනාවක් ඇතිවන කල්හි එය නැත. නැගිටීම ඇත්තේ නැගිටින තෙක්ය. ඉන්පසු එය නැත. සිට ගැනීම ඇත්තේ සිට ගන්නා තෙක්ය. ඉන්පසු එය නැත. අතක් පයක් එසවීම ඇත්තේ එය කරන තෙක්ය. ඉන්පසු එය නැත. පහත් කිරීම ඇත්තේද එය කරන තෙක්ය. ඉන්පසු එය නැත. එක් දෙයක් සිහි කරන සිත ඇත්තේ එය කරන තෙක්ය. අනිකක් සිහි කරන කලෙහි එය නැත. මෙසේ ඒ ඒ ක්‍රියා වේදනා ඒ ඒ දෙය සිහි කරන සිත් හා ඒ ඒ ක්‍රියා කරන සිත් නිරුද්ධ වී යන බව තේරුම් ගත යුතුය. පිම්බෙන රූප පිම්බීමෙහිදීම නිරුද්ධ වන බවද හැකිලෙන අවස්ථාවට නොපැමිණෙන බවද හැකිලෙන රූප හැකිලෙන අවස්ථාවේදීම නිරුද්ධ වන බවද නැවත පිම්බෙන අවස්ථාවට නොපැමිණෙන බවද අත්පා ආදී එසවීමේදී ඔසවන රූප එසවීමේදීම නිරුද්ධ වන බවද නැවත පවත් නොවන බවද පහත් කිරීමේදී ඇතිවන රූප පහත් කිරීමේදීම නිරුද්ධ වන බවද නැවත නවතින තැනට නොපැමිණෙන බවද වටහා ගත හැකි වුවහොත් ඊතා හොඳය සිහි කරන අරමුණු වල මුල මැද අග යන සැලකීමද ඇතිව මුණ ගැසෙන ගැසෙන අරමුණු සිහි කරගෙන යන්නා වූ යෝගාවචරයා හට සිහි කරන අරමුණු අභාව પ્રાપ્ત වෙමින් යන හැටි හොඳින් පෙනෙනු අවස්ථාවලදී උපදින උපදින නාම රූපයෝ ගෙවි ගෙවි යන්නාහුය විදුලියසේ දිය බුබුලුසේ නාම රූපයෝ ඉපිද ඉපිද බිඳි මිදි යන්නාහ මේ නාම රූපයෝ తాවකාලිකයෝය අනිත්‍යයෝය කියා කල්පනා පහළ වෙයි මේ නාම රූපයන් ඉපිද ඉපිද ගෙවි ගෙවි බිඳි බිඳි යන જાතියක් බව නොදැන ඒවා මමය කියාද මාගේය කියාද ලස්සනය, හොඳය කියාද සලකා ඒවාට ඇලුම් කරන ඒවා නොනැසී පවතිනවාට මිස ගෙවෙනවාට බිඳිනවාට නොකැමති තැනැත්තාට මෙසේ මොහතකදු නොපැවති සංස්කාරයෙන් බිනිබිදී යාම මහ දුකකි. බිනිබිදී ගිය ඒවා වෙනුවට අලුත් අලුත් සංස්කාරයන් උපදවා ගැනීමට වෙහෙසෙන්නට සිදුවීමද දුකකි. සංස්කාරයන්ට ඇලුම් කරන්නාහුට ඒවා දිරාය, බිඳේය, මැරේය කියාද නිතර බිය ඇතිවෙයි. එයද දුකකි. බිඳි බිඳී යන සංස්කාරය දුකක්ම මිස කවර ආකාරයකින්වත් සැපයක් නම් නොවේය. මේ සංස්කාරයන් හොඳය කියා සිතා ඒවා ඇලුම් කරන්නේ ඒවායේ අනිත්‍යතාවය නොදන්නා නිසා මමය යනාදී කල්පනාද යෝගාවචරයාට ඇතිවේ. කායික වූද මානසික වූද සකල දුක් වේදනාවන් උපදිනා තැනත් මේ නාම රූප ධර්ම රාශියමය. එබැවින් මේ නාම රූප ධර්ම රාශිය gediyak වැනිය වනයක් වැනිය ලෙඩක් වැනිය යනාදිය කල්පනාද යෝගාවචරයාට ඇතිවෙයි යමක් දුක් රසක් වේ නම් එය දුක් රසක්ම මිස ආත්මයක් සත්වේක් පුද්ගලයෙක් නොවිය හැකිය මේ නාම රූප රාශිය දුක් රසක්ම මිස ආත්මයක් නොවේය මම නොවේය ඉපිද දිරා බිඳී යන මේ නාම රූපයන්හි නොදිරා නොබිදී පැවැත්විය හැකි හරයක් නැත. එබැවින් ඒවා දිරා බිඳී යන්නේමය. මේ සංස්කාර රාශිය අතර ආත්ම වශයෙන් සැලකිය යුතු ඒවා පාලනය කරන යම්කිසි ශක්තියක්ද නැත්තේය. සංස්කාරයන් කාහටත් උවමනා පරිදි ඇති නොවන්නේත් ඇති වූ පසු නොබිදී නොපවතින්නේත් ඒ නිසාය මේ සංස්කාරයන් පාලනය කරන ආත්මයක් ඒවා අතර නැත්තේය සංස්කාරයෝද ආත්ම නොවන්නාහ මෙබඳු කල්පනාද යෝගාවචරයාට වරින් වර ඇතිවෙයි තමා විසින් සිහි කළ ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටු නාම රූපයන්සේ තමාගේ ඉන්ද්‍රියන්ට හසු නොවූ සිහි කරන්න නොලැබූ නාම රූපත් දුටු නාම රූප සේම අනිත්‍ය බව දුක් බව ආත්ම නොවන බව අසාර බව යෝගාවචරයාට කල්පනා වන්නේය එය ප්‍රත්‍යක්ෂ ඥානය නිසා යෝගාවචරයාට ඇතිවන අනුමාන ඥානයයි. උප්පත්තියෙන් පිහිටි නොවන මද වූවන්ටද උගෙනීම මද වූවන්ටද විශේෂ කල්පනා ගැන සැලකිල්ලක් ඇතිවුන්ට ইহතකී කල්පනා බොහෝ කොට ඇතිවෙයි. සමහර යෝගාවචරයන්ට සිහි කරන සියලු දෙයම අනුව කල්පනාවල්ද එන්නේය. මේ කාලයේදී වඩ වඩා කල්පනා කරන්නට ගියහොත් මතු උපදවා ගත යුතු ඥාන විශේෂයෙන් උපදවා ගැනීමට බොහෝ කල් ගත විය හැකිය. මේ කාලයේදී කල්පනා කිරීමට කාලය ගත නොකලාට මතු ඇතිවන ඥානවලදී සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ ආදිය පැහැදිලි වනු ඇත. එබැවින් මේ කාලයේදී ධර්ම ස්වභාවයන් ගැන කල්පනා බහුල කර නොගෙන සිහි කිරීමම පවත්වාගෙන යා යුතුය. සිහි කරන අතර විශේෂ කල්පනා ඇති වුවහොත් ඒ වාද එකකුත් අත් නොහැර සිහි කළ යුතුය. මෙසේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය වැටහීමෙන් පසු මතුමතු වී එන සියලු සංස්කාරයන් සිහි කරමින් වාසය කරන කල්හි සිත පැහැදීම වූ ශ්‍රද්ධාවය ඉදිරියටම ගමන් කරන බව වූ වීරියය අරමුණු ඉක්ම යන්නට නොදෙන සතියය ආරම්මණයෙහි සිත මනාකොට පිහිටවන ස්වභාවය වූ සමාධියය ආරම්මනේ සිට නොවරදවා දකින ප්‍රඥාවේ යන ඉන්ද්‍රිය පහ දියුණු වී සමතත්වයට පැමිණි පසු අරමුණු වලට ඇද දමන්නාක් මෙන් සිහි කරන සිත් ඊතා වේගයෙන් ඇතිවන්නට පටන් ගන්නේය. සිහි කල යුතු නාම රූපයන් ඊතා ඉක්මමින් වැටහෙන්නට වන්නේය. වරක් හුස්ම ගන්නා කලෙහි මදින් මද කයේ පිම්බී පිම්බී එම પરම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය. වරක් හුස්ම හෙළන කලෙහි හැකිලි හැකිලි යාම් પરම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය. අතක් පයක් ඔසවන කලෙහි මදින් මද ඉහළ යාම් බොහෝ ගණනක් සිදුවන බව වැටහෙන්නට වන්නේය. වරක් අතක් පයක් පහත් කිරීමේදී පහළ වැටීම් પરම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය. ඇතුළත පිටත ශරීරයේ සෑම තැනම පැතිරි කුඩා කුඩා සෙලවීම් හා ගැටීම් නැවතීමක් නැතිව සිදුවන බව වැටහෙන්නට වන්නේය. සමහරුන්ට ශරීරය සෑම තැනම මද කැසීම් රිදුම් එකකට පසු එකක් වශයෙන් ඊතා වේගයෙන් නැවතීමක් නැතිව ඇති වේගෙන යන බව වැටහෙන්නට වන්නේය. ඊතා වේගයෙන් බොහෝ අරමුණු වැටහෙන්නට පටන් ගත්තා වූ මේ කාලයේදී කැසීමක්ය ඍදුමක්ය සෙලවීමක්ය ගැටුමක්ය කියා වෙන වෙනම නම් වලින් ඒවා සිහි කරන්නට කාලයක් නොලැබෙන්නේය. ඒවා වෙන වෙනම නමින්ම සිහි කරන්නට ගියහොත් බොහෝ අරමුණු සිහි කරන්නට නොලැබී ඉක්ම යන්නේය. එබැවින් ඒ අවස්ථාව පැමිණ කලෙහි වැටහෙන අරමුණු නම් වලින් සිහි කරන්නට උත්සාහ නොකොට ජලාශයකට වැසි වසනා කල්හි ජලයේ මතයෙහි බොහෝ දියබුබුලු නැග නැග බිඳි බිඳි යන සැටි එදෙස සිහියෙන් බලා ඉන්නා කෙනෙකුට පෙනෙන්නාක් මෙන් දැනෙන්නාක් මෙන් మతు మతు වී එන අරමුණු සමූහයම නමින් සිහි කිරීමක් නැතිව දන්න හැටියට ඒ අරමුණු වලට සිත යොමු කරගෙන විසිය යුතුය බලාගෙන ඉන්නාක් මෙන් ඒවා ගැන දැනීම පමණක් ඇති කර ගත යුතුය එසේ දැනගැනීමම ප්‍රමාණවත්ය. మతు మతు වී එන වැටහෙන වැටහෙන සෑම දෙයම නමින් වේගයෙන් සිහි කරන්නට ගියහොත් පමණට වඩා වෙහෙසීමෙන් අතිවැටි අමාරුවට පත්විය හැකිය. නමින් සිහි කළා හෝ වේවා නොකළා හෝ වේවා. උවමනා කරුණු නම් වැටහෙන අරමුණු වෙන්වෙන් වශයෙන් දැන ගැනීමය. ඇසින් බලා ඉන්නාක් මෙන් වැටහෙන නාම රූපයන්ට සිත යොමු කරගෙන සිටින ආකල්හි භාවනාවෙන් නුවණ දියුණු කරගෙන සිටින යෝගාවචරයාට ඒ අරමුණු වෙන්වෙන් වශයෙන් වැටහෙන්නේය. නුවණැසට පෙනෙන්නේය. බොහෝ දේ සමූහ වශයෙන් වැටහෙන්නට පටන් ගන්නා වූ ඒ කාලයේදී ඒවා සිහි කරමින් විසීම අපහසු නම් පිම්බීම් හැකිලීම් ආදී වශයෙන් සිහිය පැවැත්වීම නවත්වා සදොරට යොමුවන අරමුණු පිළිවෙලින් සිහි කරන්නට පටන් ගත යුතුය. එසේ කිරීම සතුටුදායක නොවේ නම් පළමු පරිදීම සිහි කරනු. නාම රූපයන් ඇසිපිය හෙලන තරම්වත් කාලයක් නොපැවති ඊතා වේගයෙන් ඉපිද ඉපිද බිනිබිදි යන්නේ වී නමුත් වඩාත් සිහිනුවන දියුණු වූ පසු ශරීරේහි ඊතා වේගයෙන් ඉපිද ඉපිද බිනිබිදි යන නාම රූපයන් උඩට සිහිය පනින්නාක් මෙන්ද ඒ උපදිනා නාම රූපයන් සිහිය උඩට පනින්නාක් මෙන්ද වීමෙන් යෝගාවචරයාට සියල්ල wenwen වශයෙන් පහසුවෙන් දත හැකි වන්නේය. මේ தത്വයට පැමිණ කලෙහි යෝගාවචරයා හට මෙතෙක් වේගයෙන් මේ නාම රූපයන් ඉපිද ඉපිද බිනිබිදි යන බව කලින් නොපෙනුනේය. නාම රූපයන් කොතෙක් වේගයෙන් ඉපිද බිනිබිදි යතත් දැන් මේ සියල්ලම පෙනෙන්නේය. මින් ඉදිරියට මේ නාම රූපයන් ගැන සොයන්නට දෙයක් නැත. දැන් කවදාවත් නො වූ තරමට සිහිනුවන දියුණු වී ඇත්තේය. යනාදී කල්පනාවල් ඇති විය හැකිය. ඒ විදර්ශනා ඥාන තේජසින් අල්ප වූ හෝ මහත් වූ හෝ ආලෝකයක්ද යෝගාවචරයාට ඇති විය හැකිය. එනේන අරමුණු නොඉක්මවා සිහි කළ හැකි දැකිය හැකි බව ගැන යෝගාවචරයා හට මහත් ප්‍රීතියක්ද ඇති විය හැකිය. ඒ ප්‍රීති වේගය නිසා ලොමු ඩැහැ ගැනීම, වෙවලීම, කඳුළු ගැලීම්ද සිදු විය හැකිය. තොටිල්ලක තබා පදවන කලක මෙන් සිත කය දෙකටම මහත් සුවයක්ද ඇති විය හැකිය. සිත කය දෙකෙහි මහත් සංසිඳීමක්ද ඇතිවිය හැකිය. ඒ බලවත් සනීපය හා සංසිඳීම සමහර විට යෝගාවචරයාට සිහිසන් නැති වී යාමක්සේද ක්ලාන්ත වීමක්සේද දැනිය හැකිය. පස්සද්ධියේ බලයෙන් සතර ඉරියව්වෙහිදීම මහත් සුවයක් දැනෙන්නට පුළුවන්. බලවත් වූ ලහුතා ආදිය නිසා සිත කය දෙකේම මහත් සැහැල්ලු බවක් දැනෙන්නටද විය හැකිය. සිත කය දෙකෙහි ඊතා මෘදු බවක්ද දැනෙන්නට විය හැකිය. භාවනාවෙන් දියුණු ඒ ලහුතා මුදුතාවන් නිසා එක් කිරියව්වකින් බොහෝ කල භාවනාවෙහි යෙදුනේද යෝගාවචරයා හට රත්වීම, හිරිවැටීම, නහර තදවීම ආදී අපහසුකම් ඇති නොවන්නේය. පිළිවෙලින් සිහි කළ යුතු අරමුණු ලැබීමෙන් ඊතා පහසුවෙන් සිහිය පැවැත්විය හැකිවන්නේය. සිත ඊතා ඍජු වී පාපය අප්‍රිය වන්නේය. බලවත් ශ්‍රද්ධාව නිසා සිතෙහි මහත් පැහැදීමක් ඇතිවෙයි. සමහර අවස්ථාවක සිහි කරන අරමුණක් නැතිව පහන් වූ සිත පමණක් බොහෝ වේලා පවතින්නේය. බුදුරජාණන් වහන්සේ සියල්ල දත් බව සැබෑමය. මේ නාම රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, අනාත්මයෝයයි කීම සැබෑමය. යනාදීන් යෝගාවචරයාට විනිශ්චය බැසගන්නේය. සිහි කරමින් ඉන්නා අතරම කල්පනා වීමෙන් නාම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය පිරිසිදු ලෙස වැටහි විනිශ්චයට බැසගන්නේය. අනුන්ට අනුශාසනා කිරීමේ අනුන් ප්‍රතිපත්තියෙහි යෙදවීමේ අදහසද යෝගාවචරයාට තදින් ඇතිවිය හැකිය. ඊතා මහන්සි නොගෙන අලස බවකදු නැතිව භාවනාවෙහි යෙදිය හැකි පරිදි යෝගාවචරයාගේ වීරියද සමත්වයෙන් පවත්නට වන්නේය. උත්සාහයක් නැතිම වාගේ සංස්කාරයන් හොඳින් වැටහෙන්නට වීමෙන් විදර්ශනා උපේක්ෂාවද ඇතිවන්නේය. ඊට පෙර කිසි කලක ඇති නො වූ තරමට මහත් ප්‍රීතියක්ද යෝගාවචරයාට ඇතිවිය හැකිය. ඒ නිසා තමාගේ තතු තමාට සිදු වූ දේ අන්‍යන්ට කීමේ ආසාවත් යෝගාවචරයාට ඇතිවිය හැකිය. තමාට ඇති වූ ආලෝක ඥාන ප්‍රීතීන් ගැන ඇතිවන ඇල්ම වූ විදර්ශනා නිකාන්තියද යෝගාවචරයාට ඇතිවිය හැකිය. ඒ නිසා තමා කරගෙන යන භාවනාව ගැන තද ඇල්මක්ද ඇති වෙයි. විශේෂයෙන් පහළවන ආලෝකාදිය ගැන සතුටු වී ඒවා ගැන සිතමින් කාලය ගත නොකළ යුතුය. ආලෝකාදිය පහළ වෙතොත් ඒ සෑම අවස්ථාවේදීම ආලෝකයක් ආලෝකයක් යනාදීන් සිහි කිරීමෙන් එය නැති කරගත යුතුය. ප්‍රීතියක් ඇති වුවහොත් ප්‍රීතියක් ප්‍රීතියක් කියා සිහි කරනු. සනීපයක් ඇති වුවහොත් සනීපයක් සනීපයක් යයි සිහි කරනු. වැටහීමක් ඇති වුවහොත් වැටහීමක් යයි කියා සිහි කරනු. ශ්‍රද්ධාවක් ඇති වුවහොත් ශ්‍රද්ධාවක් යයි සිහි කරනු. විශේෂයෙන් නැතිවන සෑම දෙයක්ම ඒ දේ නැතිවන තුරු සිහි කරනු. ආලෝක ආදී ඇති වූ විට සිහි කිරීම අමතක වී එය ආස්වාදනය කරමින් සිටිය හැකිය. සිහි කලේද සමහර විට එය සතුට හා මිශ්‍ර වී පැවතිය හැකිය. එසේ වුවහොත් එය ඉක්මනින් නැති නොවි පැවතිය හැකිය. ආලෝකාදී නිතර මුණ ගැසී පළපුරුද්ද ඇත්තා වූ යෝගාවචරයාට ඒවා ඉක්මනින් නැති කරගත හැකිය. තදින් ආලෝකය පහළ වූ සමහරුන්ට බොහෝ වේලා සිහි කලේද එය නැති නොවි පැවතිය හැකිය. එසේ වොහොත් ආලෝකයේ සිහි කිරීම නවත්වා එය ගැන නොසලකා හැර ශරීරෙහි හා සිතෙහි මතුමතු වී එන දේ පමණක් සැලකිල්ලෙන් සිහි කරන්නට පටන් ගත යුතුය. ආලෝකයේ ඇත්තේද කියාවත් සිතා නොබලනු. එසේ කළහොත් නැවතත් එය මතුවී ආ හැකිය. ආලෝකය පමණක් නොව සමාධිය බලවත් වූ පසු කවරකට වුවද සිත තදින් ඇදී ගියහොත් ඒ දේ පෙනෙන්නට පටන් ගත හැකිය. එබැවින් සමාධිය දියුණු වූ යෝගාවචරයන් විසින් සිත පරිස්සම් කරගත යුතුය. යමකට සිත නැමී ගියහොත් වහාම ඒ සිත සිහි කර නැති කර ගත යුතුය. සමහර යෝගාවචරයන්ට යම් කිසිවකට සිත ඇදී නොගියේද චිත්‍රපටයක රූපෙන්නාක් මෙන් එකින් එකට දිගටම නොඑක් දේ පෙනෙන්නට විය හැකිය. එසේ වුවහොත් පෙනෙනවා පෙනෙනවා කියා පෙනීම එකින් එකටම සිහි කරන්නට පටන් ගතිය යුතුය. එසේ කරන කලෙහි ඒ රූප පෙනීම නැති වී යනු ඇත. සත්‍ය වශයෙන් නැති ආලෝක ආදිය ගැන කල්පනා කිරීමෙන් විසීම විදර්ශනා භාවනා මාර්ගය නොවේ. ඒ ඒ දෙය දැනන හැටියට සිහි කිරීමම භාවනා මාර්ගයයි. ඒ බව තේරුම්ගෙන සිත කය දෙකෙහි మతు మతు වී එන පරමාර්ථ වශයෙන් ඇති නාම රූපයන් සිහි කරමින් විසීමෙන් ඥානය වඩ වඩා දියුණු තියුණු වී සිහි කරන නාම රූප වඩ වඩා පැහැදිලි වන්නේය. නිතරම සිදුවන නාම රූප පහළ වීම අතුරු දහන් වීම පැහැදිලි ලෙස දැනෙන්නට වන්නේය. නාම රූප ඒ ඒ තැන්වල හටගෙන ඒ ඒ තනම බිඳී යනු දැනෙන්නට වන්නේය. පළමු පළමු හටගන්නා නාම රූප පසුපසු හටගන්නා නාම රූපයන් හා සම්බන්ධයක් නැතිව wenwen වශයෙන්ම බිනි මිදී යනු පෙනෙන්නට වන්නේය. එකල්හි සෑම සිහි කිරීමක් පාසාම ඉපිද බිඳී යන ඒ නාම රූප අනිත්‍යයිද දුක්ඛයයිද අනාත්මයයිද පෙනෙන්නට වන්නේය. මේ කාලය පැමිණ කලෙහි මේ නාම රූපයන්ගේ හැටි මෙසේමය මේවා කොපමණ සිහි කළත් කොපමණ හිතුවත් මීට වඩා අමුත්තක් දැනගන්නට මේවායේ නැතය යයි සිහි කිරීම නවත්තන්නට යෝගාවචරයාට සිත් විය හැකිය. සමහර විට සිහි කිරීම ඉබේම නවතින්නටත් පුළුවන්. එහෙත් එසේ සිතා සිහි කිරීම නොනවත්වනු. වීරය වඩාත් දැඩි කරගෙන මේ කාලයේදී පෙරටත් වැඩියෙන් සිහි කිරීම පැවැත්විය යුතුය. භාවනා ඥානය තවදුරටත් දියුණු වූ කලෙහි සිහි කරන අරමුණු වල පටන් ගැනීම හෙවත් ඉපදීම පිළිබඳ දැනීම අඩුවන්නට වෙයි. ඒ ඒ නාම රූපයන්ගේ අභාව ප්‍රාප්තිය බිඳියාම නැති වියාමම අධිකව පෙනෙන්නට වන්නේය. ක්‍රමයෙන් නාම රූපයන්ගේ හට ගැනීම සිතට නොපැමිණ බිඳීමම පෙනෙන්නට හෙවත් සිතට පැමිණීමට පටන් ගනී. හට ගැනීමට වඩා බිඳීමම ඉක්මන් වන්නාක් මෙන් වැටහෙන්නට වන්නේය. සිහි කරන සිත් බිඳි බිඳි අභාව ප්‍රාප්ත වනු පෙනෙන්නට වන්නේය. පිම්බීම සිහි කරන කලෙහි පිම්බීම අභාව ප්‍රාප්ත වීමත් සිහි කරන සිත අභාව ප්‍රාප්ත වීමත් පිළිවෙලින් වැටහෙන්නට වන්නේය. හැකිලීම සිහි කරන කලෙහිද හැකිලීම් ක්‍රියාව අභාවයට යාමත් සිහි කළ සිත අභාවයට යාමත් වැටහෙන්නට වන්නේය. එසවීම පහත් කිරීම එහා මෙහා කිරීම සිහි කිරීමේදීද ඒ කායික ක්‍රියා හා සිහි කරන සිත් පිළිවෙලින් අභාව ප්‍රාප්ත වනු දැනෙන්නට වන්නේය. සමහර යෝගාවචරයන්ට කායික ක්‍රියාවය සිහි කරන සිතය ඒ දෙකෙහි බිඳීමය දක්නා සිතය යන තුනෙහිම බිඳීම පිළිවෙලින් පෙනෙන්නට වන්නේය. කායික ක්‍රියාවේ හා සිහි කරන සිතේ අභාව ප්‍රාප්තිය වැටහේ නම් එයම ප්‍රමාණ වෙයි. අරමුණු හා සිහි කරන සිත් බිඳි බිඳි අභාව ප්‍රාප්ත වීම නිතරම පෙනෙන පරිදි සිහිනුවන පිරිසිදු වූ පසු කඳ අත් පා හිස් ආදී සංස්කාර නිමිතියන් වූ ඝන ප්‍රඥප්තියින් හෙවත් වස්තුන් සිතට නොපෙනෙන්නට වනු ඇත. කලින් කඳ හැටියට අත්පා හැටියට පෙනුණු රූපයන් බිඳි බිඳි යන ස්වභාවයන් හැටියට පෙනෙන්නට වනු ඇත. මේ කාලය පැමිණ පසු යෝගාවචරයාගේ සිහිනුවන දෙක බිඳීම ෂය වීම අරමුණු කරමින්ම පවත්වන්නට වන්නේය. සත්වයාගේ සිත්වලට පුරුද්ද ඇත්තේ සංස්කාර නිමිත්තයන් වූ ලොකු ලොකු වස්තුන් අරමුණු කිරීමටය. යෝගාවචරයාගේ සිත මෙතෙක්කල් පැවැත්තේද ඒවාම අරමුණු කරමින්ය. දැන් ඔහුගේ සිතට අරමුණු කිරීමට ලැබී ඇති බිඳෙන නැතිවෙන ස්වභාවය සංස්කාර නිමිතිසේ සිතට හොඳින් හසුවන ඕදාරික දෙයක් නොවේ. එබැවින් මේ කාලයේදී යෝගාවචරයාට හොඳින් හසු නොවන දෙයක පවත්නා වූ තමාගේ සිත මනාකොට අරමුණෙහි නොපිහිටා විසිර පවත්නාක් මෙන්ද දුබල වී තිබෙන්නාක් මෙන්ද වැටහිය හැකිය. මුලා නොවි මේ தത്വයට පැමිණීම පෙරහීමක් නොව දියුණුවක් බව යෝගාවචරයා විසින් තේරුම් ගත යුතුය. භාවනා ඥානය දියුණුවන්නට කලින් යෝගාවචරයා හට පෙනෙන ඇසෙන හැපෙන අවස්ථාවන්හිදී සිතට පළමුවෙන් එන්නේ පළමුවෙන් වැටහෙන්නේ සංස්ථාන ප්‍රඥප්තිය ඥානය දියුණු වූ පසු මුණ ගැසෙන අරමුණු සම්බන්ධයෙන් පළමුවෙන් සිතට වැටහෙන්නේ බිඳෙන අදුරු දහන් වන ස්වභාවයය. පළමුවෙන් පහළවන්නේ බිඳීම දක්නා ඥානයයි. අරමුණු වල සටහන වූ ප්‍රඥප්තිය වැටහෙන්නේ ඒ ගැන කල්පනා කළහොත්ය. ඒ ගැන කල්පනා නොකොට සිහි කිරීම පමණක් කරගෙන යතොත් යෝගාවචරයාගේ සිත පරමාර්ථ ස්වභාවයන්ගේ ෂේවි යාමෙහිම පවතින්නේය. ප්‍රඥාප්තිය මතුවී පෙනෙතොත් පරමාර්ථය නොපෙනීමත් පරමාර්ථය මතුවී පෙනෙතොත් ප්‍රඥාප්තිය නොපෙනීමත් ස්වභාව ධර්මයය සිහි කිරීම වඩාත් පිරිසිදු වූ පසු සිහි කිරීම එකිනෙක දුර වන්නාක් මෙන් එක් දෙයක් සිහිකොට අනිකක් සිහි කරන්නට වැඩි කාලයක් ගතවන්නාක් මෙන් සිහි කිරීම දෙකක අතර දික් කාලයක් ඇතුවාක් මෙන් යෝගාවචරයාට වැටහෙන්නට පුළුවන්. එසේ වැටහෙන්නට වන්නේ දැනීම පිරිසිදු වීමෙන් పూర్ව අපර වීති අතර උපදිනා භවාංග සිත් පිළිබඳවද මද හැඟීමක් ඇතිවීම නිසාය. හකුළුවමි, දෙගු කරමි, ඉදිරියට ගෙන යමි යනාදීන් ඒ කායික ක්‍රියා සිහි කිරීම සම්බන්ධයෙන් උපදිනා සිත් සිහි කරන කලෙහි කායික ක්‍රියා සිදු කිරීම වශයෙන් උපන් චිත්තයන්ගේ වේගය සංසිඳී යාමෙන් ඉක්මනින් එසවීම පහත් කිරීම ආදිය සිදු කරන්නට නොපුළුවන් විය හැකිය. එසේ සිදුවන්නේත් භාවනාව දියුණු වීමෙන් සිහි කරන සිත ඉක්මනින් නැතිවීම නිසාය. කලින් අතක් ඔසවමිය යන සිත පහළ වී එහි වේගයෙන් අත ඉහළ යන්නට පටන් ගන්නට කලින් ඒ සිත සිහි කිරීමට යෝගාවචරයා සමත් නොවේ. දැන් යෝගාවචරයාගේ සිහිනුවන පෙරට වඩා දියුණුව ඇති බැවින් ඔසවමි යන සිත එපෙදෙනු සමගම වාගේ එය සිහි කිරීමට සමත් වෙයි. එසවීම පමාවන්නේ සිහි කරන සිත නිසා ඔසවන සිතේ වේගය සංසිඳී යන බැවිනි. සිහි කිරීමෙන් කටයුතු වලට බාධා වන අවස්ථාවක් වුවහොත් කායික ක්‍රියා ගැන ඇතිවන සිත් සිහි නොකොට සදොරට එළඹෙන නාම රූපයන් සිහි කරනු. හැකිලෙනවා පිම්බෙනවා වාඩි වෙනවා නැගිටිනවා යනාදීන් සිරිත් පරිදි සිහි කිරීමෙන් සිහි කිරීමේ වේගය වැඩි වූ කලෙහි ශරීරයේ ඒ ඒ තන පැතිර ඇතිවන්නා වූ ගැටීම් සෙලවීම් ආදිය හා පෙනීම් ඇසීම් ආදියද සිදුවන සිදුවන හැටියට හැපෙනවා සෙලවෙනවා කසනවා යනාදීන් සිහි කරන්නට පටන් ගත යුතුය එසේ කරන කලෙහි සිහි කිරීම එකිනෙකට ඈත් වන්නට හෝ වේනම් සිත වික්ෂිප්ත හෝ වේනම් වෙහස හෝ වැඩි වේනම් සිරිත් පරිදි පිම්බීම හැකිලීම් ආදිය සිහි කරන්නට පටන් ගත යුතුය. එසේ කොට සිත වේගවත් වූ කලෙහි නැවත මුළු ශරීරයේම ඒ ඒ තන වන ගැටීම් ආදිය හා දැකීම් ඇසීම් ආදිය සිහි කරනු. මෙසේ වරින් වර මාරුවෙන් මාරුවට සිහි කිරීම පවත්වනු. සිහි කිරීමේ පිළිවෙලක් තබා නොගෙන හසුවන හසුවන හැමදේම සිහි කළ හැකි වූ කලෙහි විශේෂ උත්සාහයකින් සිහි නොකලේද ඇසෙන ඇසෙන සියල්ල එකිනෙකට සම්බන්ධ නොවි wen wen වශයෙන්ම නැති වී යන හැටි දැනෙන්නට වන්නේය. පෙනෙන පෙනෙන සියල්ලත් උතුරන වත්සැලියක පෙන බිඳෙන්නාක් මෙන් බිනිමිදී පවත්නා බවද දැනනු ඇත. ඒ දැනුම සත්‍ය දර්ශනයයි. මේ අවස්ථාව පැමිණ කලෙහි ඇතැම් යෝගාවචරයන්ට සියල්ල පෙන පිඩුසේ සෙලවෙමින් තිබෙන්නාක් මෙන් දැනෙන්නටද විය හැකිය. එයින් ඇසේ දොසක් හෝ ක්ලාන්තයක් හෝ ඇති වී ඇතේ යයි සිතෙන්නටද පුළුවන්. එය ආබාධයක් නොව එක දෙක පළමු දැකීම හා පසු දැකීම wen wenව වැටහීම නිසා ස්වභාවයෙන්ම ඇතිවන්නකි. එක් දෙයක් එක් ආකාරයකින් බොහෝ වේලාවක් පෙනෙන්නාක් මෙන් හැඟෙන්නේ බොහෝ සිත් ඒකාබද්ධව ඇති වූවාක් මෙන් වැරදි ලෙස දැනෙන කල්හිය. මේ අවස්ථාවේදී පිරිසුදු ලෙස නොපෙනෙන්නාක් මෙන් හැඟෙන්නේ චක්කු විඥාන වීති හෙවත් දැකීම් wenwenව වැටහීම නිසාය මේ කාලයේදී යෝගාවචරයා සිහි කිරීම නවත්වන්නට අදහස් කළේද නාම රූප සංඛ්‍යාත සංස්කාර ඔහුට නොනවතීම වැටහෙන්නේය යෝගාවචරයාගේ සිහියද ඒ සංස්කාරයන් කෙරෙහිම පවතින්නේය එබැවින් නිදාගත්තේ වී නමුත් නිින්ද නොගොස් රෑදාවල් දෙකම ඔහුට ආලෝකවත්ව පවතින්නේය. නිින්ද නොයාම නිසා බිය නොවිය යුතුය. එයින් යෝගාවචරයා හට රෝග ආදිය හට ගැනීමෙන් යම්කිසි කරදරයක් නොවන්නේය. නොපසු බැස සිහි කිරීම දිගටම කරගෙන යනු. කල්යත් යත්ම සිහි කරන සිත අරමුණ තුලට වැද ගන්නාක් මෙන් දැනනට වනු ඇත. වැටහෙන අරමුණු සිහි කරන සිත් නිතරම බිනිබිදී යන හැටි හොඳින්ම පෙනෙනු කලෙහි මේ සංස්කාරයෝ ඇසිපිය හෙලන කාලය තරම්වත් නොපවත්නාහ. නොදැන ගත්තේ වී නමුත් මේ සංස්කාරයන් පෙරත් මෙසේම බිනිබිදී යන්නට ඇත. අනාගතයේහි ඇතිවන සංස්කාරයන්ද මෙසේම බිඳී යනු ඇත යන කල්පනාව යෝගාවචරයාට ඇතිවිය හැකිය. එබඳු කල්පනාවක් ඇතිවුවහොත් අනිකුත් සංස්කාරයන් සේම එයත් සිහි කරනු. එමෙන්ම මේ සංස්කාරයන් සිහි කරමින් වෙසෙන අතර සංස්කාරයන්ගේ භයානකත්වය ගැනද කල්පනා ඇතිවිය හැකිය. සත්වයන්ට සතුටින් විසිය හැක්කේ සංස්කාරයන් මෙසේ බිනිමිදී යන බව නොදක්නා නිසාය. දිගටම බිනිමිදී යාම දක්නා කලෙහි ඇතිවන්නේ සංස්කාරයන් නිසා බියකි. සංස්කාරයන් බිඳින බිඳින සෑම අවස්ථාවකම මැරිය හැකි අවස්ථාය. මේ භවයේහි කලින් නැති වූ සංස්කාරයෝද බිය විය යුත්තෝය. නැවතීමක් නැතිව මෙසේ බිනිවිදී යන සංස්කාරයන් නැවත නැවත ඇතිවීමත් බියකි. ද්‍රව්‍යයක් සටහනක් සත්‍ය වශයෙන්ම නැතිව ඇති හැටියට පෙනීමත් භයානක දෙයකි. බිඳී යන මේ සංස්කාරයන් බිදෙන්නට නොදී පවත්වන්නට උත්සාහ කරමින් කල්යවන්නට වීමත් බියකි. නැවත භවයක උපන්නත් ලැබෙන්නේ මෙසේම බිඳෙන සංස්කාරයන් බැවින් නැවත උපදින්නට වීමත් බියකි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඇතිවීමද බියකි. යනාදිය සංස්කාරයන්ගේ භයානකත්වයේ පිළිබඳ යෝගාවචරයන්ට ඇතිවිය හැකි කල්පනාය. ඒ කල්පනාද ඇතිවොහොත් ඉක්ම යා නොදී සිහි කළ යුතුය. සංස්කාරයන් බය වශයෙන් දුටුකල්හි මේ ලෝකයේහි පිහිට කරගත යුතු දෙයක් සතුටු විය යුතු දෙයක් නැත යයි යෝගාවචරයාගේ සිත දුබල වූවක්සේ විය හැකිය. සංස්කාරයන් බිඳිමිදී යාම ගැන යෝගාවචරයා බිය වී ඉන්නාක් මෙන් විය හැකිය. සංස්කාරයන් බිඳීම ගැන යෝගාවචරයාගේ සිත තැවෙන්නාක් මෙන්ද විය හැකිය. යෝගාවචරයාගේ සිතෙහි මේ කාලයේද ප්‍රීතියක් ඇති නොවේ. එය සංස්කාරයන් බය වශයෙන් දුටු කලෙහි ඇතිවන උපේක්ෂක ස්වභාවයකි. බය වශයෙන් ඇති වූ කල්පනාවල්ද සිහිකොට දැනෙන දැන්න සංස්කාරයන් සිහි කරමින් ඉන්නා කලෙහි සිතෙහි දුබල ගතිය, බිය ගතිය, සතුටක් නැති ගතිය දුරු වී යනු ඇත. මතුවී එන සංස්කාරයන් සිහි නොකොට සංස්කාරයන්ගේ භයානකත්වය ගැන අධිකව කල්පනා කළහොත් දොම්නස ඇති වී සැබෑ බයම ඇති විය හැකිය. එය විදර්ශනා ඥානයක් නොවේ. එබැවින් දෝමනස්සය වූ ස්වභාවික බිය නොවනු පිණිස සංස්කාරයන් ඉක්ම යන්නට නොදී සිහි කිරීම පැවැත්විය යුතුය. තවද සංස්කාරයන් සිහි කරන අතර ඒවායේ දොස් ගැනද කල්පනා ඇතිවිය හැකිය. නැවැත්මක් නැතිව නිරන්තරයෙන් විනිවිදී යාමත් නාම රූපයන්ගේ නපුරකි. මෙතෙක් මේ නාම රූප පරම්පරාව දිරමින් බිඳෙමින් පැවත ආ බවත් නපුරකි. ඉදිරියට අවසානයක් නොපෙනෙන පරිදි මෙසේ දිරමින් බිඳමින් නාම රූප පරම්පරාව පැවතීමත් නපුරකි. මේ නාම රූපයන් සත්වයන් පුද්ගලයන් නොවි අත්පා ආදී වස්තු නොවි සත්වයන් ලෙස පුද්ගලයන් ලෙස ද්‍රව්‍යයන් ලෙස පෙනෙන පරිදි ඇතිවන බවද නපුරකි. සැපවත් වන්නටත් නාම රූපයන් හොඳ තත්වයට පමුණවා ගැනීමටත් නිතර වෙහෙසෙන්නට වන බවත් නපුරකි. మతు භවයේහි උපදින්නට සිදුවීමත් නපුරකි. දිරීමට, රෝගයට, මරණයට, ශෝකයට නැවත නැවත පත්වන්නට වීමත් නපුරකි. යනාදී යෝගාවචරයාට ඇතිවිය හැකි කල්පනාය. එබඳු කල්පනා ඇතිවුවහොත් ඒ වාද සිහි කරනු. මේ කාලයේදී සිහි කරනු ලබන නාම රූප හා ඒවා සිහි කරන සිද්ද යන සියල්ලම ඊතා ලාමක දේ හැටියට වටිනාකමක් නැති දේ හැටියට වැඩකට නැති දේ හැටියට වැටහෙනු ඇත. උපදින උපදින හැම සංස්කාරයක්ම පිළිකුල් කළ යුතු දේ හැටියට වැටහෙනු ඇත. මුළු ශරීරයම දි รา කුණු වී ඇතියක් ලෙසද සමහර විට වැටහෙනු ඇත. මේ කාලයේදී උපදින උපදින පිළිවෙලින් නාම රූපයන් සිහි කරතත් යෝගාවචරයාගේ සිත නාම රූපයන් ගැන සතුටක් නැතිවම පවතින්නේය. සිහි කරන සෑම වාරයකදීම නාම රූපයන්ගේ බිඳීම යෝගාවචරයාට පෙනීමෙන් දැනීම හොඳ වී ඇතද පෙරසේ නාම රූප සිහි කිරීම ගැන ඔහුට උනන්දුවක් ඇති නොවේ. ඔහුගේ සිත සංස්කාරයන් ගැන කලකිරුණු ස්වභාවයක යුක්ත වෙයි. සංස්කාරයන් සිහි කිරීමට නොකැමැති බවක්, අලස බවක් වැනි ගතියක් යෝගාවචරයාගේ සිතට ඇති වෙයි. එහෙත් ඔහුට සිහි කිරීම නොනවත්විය හැකිය. හේ කලකිරුණු ස්වභාවයෙන්ම සංස්කාරයන් සිහි කරයි. දැන් ඔහු සංස්කාරයන් සිහි කරන්නේ මඩපාරක යන්නෙකු ලෙසිනි. මඩපාරකින් යා යුතු කරුණක් ඇති වූ තැනැත්තේ නොගොස් බැරි නිසා යාමට අන්මගක් නැති නිසා පිළිකුලෙන් වුවද ඒ මග යයි. එමෙන් යෝගාවචරයා සංස්කාරයන් ගැන කලකිරී සිටින්නේද සිත පිහිටුවා ගැනීමට අනෙකක් නැති බැවින් සංස්කාරයන්ම සිහි කරමින් වෙසෙයි. ඔහුට මිනිස් ලොව ගැන බැලුවත් පෙනෙන්නේ විනිවිදී පවත්නා නාම රූප පරම්පරාවකි. දෙව්ලොව බඹලොව ගැන බැලුවත් පෙනෙන්නේ විනිවිදී පවත්නා නාම රූප පරම්පරාවල්මය. ඔහුට කවර භවයක් ගැනවත් සතුටක් ඇති නොවේයි. සංස්කාරයන් කෙරෙහි කලකිරී සිටින නිසා යෝගාවචරයාගේ සිත දැන් සිහි කරන සංස්කාරයන් අරමුණු කොට පවත්නේ බන්ධනයකට හසු වී කඩා ගැනීම පිණිස මුළු වෙරින්ම අදින කුළු ගණිකුගේ විලාසේනි යෝගාවචරයාටද ඒ බව වැටහෙනු ඇත ඔහුට පෙනීම ඇසීම හැපීම කල්පනා කිරීම වාඩිවීම නැගිටීම එසවීම පහත් කිරීම හැකිලවීම දිගු කිරීම සිහි කිරීම යනාදී සියල්ලම නැති නම් සියල්ලෙන්ම වෙන්විය හැකිනම් සියල්ලම හැර දැමිය හැකිනම් එයම හොඳය ඒවා නැති තැනකට පැමිණිය හැකිනම් එයම හොඳයයි කල්පනාවිය හැකිය එවැනි කල්පනාවක් ඇති වූ කලෙහි ඉක්මන්නට යන්නට නොදී එයද සිහි කරනු. මේ නාම රූපයන් බැහැර කරන්නේ කෙසේද? මේවායින් මිදිය හැක්කේ කෙසේද? මේ සිහි කරමින් සිටීම නම් කුණු ගොඩක් ඇවිස්සීමක් වැනිය. මේවා සිහි නොකොට හැරීමම යහපත්ය. යනාදී කල්පනාද ඇතිවිය හැකිය. ඇතිවොහොත් ඒවාත් සිහි කරනු. කියන ලද පරිදි කල්පනා කොට සමහර විට යෝගාවචරයා නාම රූප සිහි කිරීම නවත්වයි. එහෙත් පෙනීම, ඇසීම, දැකීම, පිම්බීම, හැකිලීම, වාඩිවීම, වක් කිරීම, දෙගු කිරීම, කල්පනා කිරීම ආදී වශයෙන් නාම රූප පහළවීම නොනවතී සිදුවේයි. කලින් කල විදර්ශනා බලවේගය ඇති බැවින් යෝගාචරයා ඒවා නොදනීද නොතිබෙයි යෝගාවචරයා නාම රූපයන් සිහි කරන්නට නොකැමැත්තේ වී නමුත් නාම රූප පිළිබඳ දැනීම ඉබේම ඇතිවන නිසා ඔහුට මෙබඳු කල්පනාවක් වෙයි සිහි නොකරන කල්හිද මේ නාම රූප සිරිත් පරිදි ඇතිවන්නේමය දැන ගැනීමට නොකැමැති වුවත් ඒවා දැනෙන්නේමය එබැවින් සිහි නොකර හැරිය පමණින් මේ නාම රූපයන් අත්හැරිය නොහැකිය. සංස්කාරයන්ගේ Nirodha වූ නිර්වාණය දැකිය හැකි වන්නේ සංස්කාරයන්ම නැවත නැවත සිහිකොට ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අවබෝධ කර ගැනීමෙන්මය. නිදහසක් ලැබිය හැකි එකල්හිය. මෙසේ කල්පනා වීමෙන් යෝගාවචරයා නැවතත් සංස්කාර සිහි කිරීමෙහිම යෙදෙන්නේය. මෙබඳු කල්පනා ඇතිවීමටත් යෝගාවචරයා විසින් විදර්ශනා ඥාන ගැන කලින් දැන තිබිය යුතුය. මේ කාලයේ නාම රූපයන් සිහි කරමින් ඉන්නා කලෙහි ඉවසීමට අපහසු බොහෝ දුක් වේදනා දැනෙන්නට විය හැකිය. එසේ වන්නේ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ යනාදීන් දැක්වෙන පරිදි පංචස්කන්ධය දුක්ඛ පිණ්ඩයක් රෝගයක් gaduwak ඇඟේ ඇනී තිබෙන හුලක් සේ දුක්ඛ ලක්ෂණ හොඳින්ම ප්‍රකට වීම නිසාය මේ කාලයේදී භාවනාව තදින් අමහිරි වනු ඇත ඒ ගැන නොකල කිරෙනු. මේ කාලයේද තද දුක්ඛ වේදනාවන් වැටහෙන්නට නොවූයේද 40 ආකාර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අතුරෙන් යම්කිසි ලක්ෂණයක් හැම සිහිකිරීමක් පාසාම යෝගාවචරයාට ප්‍රකට වනු ඇත. වික්ෂිප්ත වීමක් නැතිව ලක්ෂණ ප්‍රකට වන පරිදි නාම රූපයන් විශේෂෙහි සිහිනුවන මනවින් පවත් වන්නේ වී නමුත් මේ කාලයේදී යෝගාවචරයාට සිහිනුවන හොඳින් නොපවතිනාක් මෙන් වැටහිය හැකිය. සිහි කරන සිත අරමුණට දුරින් පවත්නාක් මෙන් අරමුණ හා හොඳින් සම්බන්ධ නොවන්නාක් මෙන් වැටහිය හැකිය. භාවනාව මනමින් සිදු නොවන්නාක් මෙන් වැටහිය හැකිය. එසේ වැටහෙන්නේ යෝගාවචරයා කෙරෙහි ඇති සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණය හොඳින්ම දැකගැනීමේ අභිලාෂය නිසාය. භාවනාව හොඳින් සිදු නොවන්නාක් මෙන් වැටහීම නිසාම යෝගාවචරයාට නිතර ඉරියව් වෙනස් කරන්නට සිත් වෙයි. වාඩි වී භාවනා කරන කලෙහි එය හරි නැත කියා සක්මන් කරන්නට සිතෙයි. නැවත සක්මන් නොමනවයයි සිතා වාඩි වෙන්නට සිතෙයි. එයත් නොමනායයි සිතා වැතිරෙයි. ඒ මේ අතට නිතර හැරෙයි. ඉන්නා තැන වෙනස් කරයි. ශරීර අවයව නිතර සකස් කරයි. කවර ආකාරයකින්වත් ඔහුට වැඩි වේලාවක් භාවනාවෙහි යෙදෙන්නට නොපුළුවන් වෙයි. යෝගාවචරයාට මේ ස්වභාවය ඇති වී තිබීම පිරිහීමක් නොව දියුණුවකි. එබැවින් ඒ ගැන නොකලකිරෙනු. මෙය සංස්කාරයන්හි ආස්වාදයක් නැති බව හරියට දැනගැනීම නිසාත් සංස්කාර උපේක්ෂා ඥානය තවම නොලැබූ නිසාත් සිදුවන්නකි. මේ කාලයේදී වඩ වඩා ඉරියව් වෙනස් කරන්නට නොගොස් හැකිතාක් කල් එක් එක් ඉරියව්වකින්ම භාවනා කරනු. එසේ කරන කලෙහි ක්‍රමයෙන් සිත පැහැදී කරදර දුරවනු ඇත. සංස්කාරයන්ගේ හොඳ නරක විභාගය ගැන විවෘත නොවි උපේක්ෂක විය හැකි ඥානය දියුණු වූ පසු සිහි කරන සිත ඊතා පිරිසිදු වෙයි. ආලෝකමත් වෙයි. ඊතා මෘදුද වෙයි. සංස්කාරය නිබේම දැනි දැනි එන්නාක්සේ යෝගාවචරයාට වැටහෙයි. මේ කාලය වන විට යෝගාවචරයාගේ සිතට ඊතා සියුම් වූ නාම රූප පවා උත්සාහයක් නොකොටම දැනෙන්නට වෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන්ද අමුතුවෙන් මෙනෙහි නොකරම පෙනෙන්නට වෙයි. ශරීරයේ ඇතිවන කුඩා කුඩා ගැටීම් සිහි කරමින් ඉන්න කලෙහි ශරීරයක් ඇති බවද නොදනී. ගැටීම් සමූහයක් පමණක් දැනෙන්නට වෙයි. ඒ දැනගන්නා සිද්ද ශරීරයේ පුළුන් ගැටෙන කල ඇතිවන දැනීම් බඳු සියුම් දැනීම් වෙයි. සිත හා කය ඉහළට ඇදෙන්නාක් මෙන් යෝගාවචරයාට දැනෙන්නට වෙයි. සමහර අවස්ථාවලදී මුළු ශරීරයම නැතිව සිත පමණක් උපදමින් බිඳෙමින් පවත්නාසේ වැටහෙයි. සමහර අවස්ථාවකදී ශරීරය තුලට කුඩා සිසිල් දිය බින්දු ඉසින්නාක් මෙන් ප්‍රීතිය ඇතිවන බවද දැනනු ඇත. සංසිඳීම වූ පස්සද්ධිය ඇතිවීමද දැනනු ඇත. අහසසේ පිරිසිදු ආලෝකයක්ද දකිනු ඇත. මේ විශේෂ දර්ශනයන් නිසා පෙරසේ ඊතා මහත් ප්‍රීතියක් ඇති නොවතුදු තරමක ආස්වාදයක් තරමක ප්‍රීතියක් යෝගාවචරයාට ඇති වෙයි. ඒ ප්‍රීතියත් සිහි කරනු. ප්‍රීති පස්සද්දී ආලෝකයන්ද සිහි කරනු. සිහි කිරීමෙන් ඒවා නැතිව නොයතොත් ඒවා මෙනෙහි නොකොට පෙරසේම මතුවන මතුවන නාම රූපයන් සිහි කරනු. එසේ සිහි කරමින් ඉන්නා කලෙහි වැටහෙන අරමුණු හා ඒවා සිහි කරන සිත මමද නොවෙමි. මාගේද නොවේය. අනෙකක්ද නොවේය. අනෙකෙකුදේද නොවේය. සංස්කාරයෝමය. සංස්කාරයෝම සංස්කාරයන් සිහි කෙරෙත්‍ය. දනිත්‍ය කියා යෝගාවචරයාට වැටහෙනු ඇත. ඉන්පසු යෝගාවචරයා හට භාවනාව ඊතා මිහිරි වනු ඇත. ඔහුට කොතෙක්කල් භාවනාවෙහි යෙදුනත් ඇතිවීමක් නොවේ. පැය ගණනක් එක ඉරියව්වකින්ම විසුයේද එයින් ඔහුට අපහසුාවක් නොදැනනු ඇත. කාලය පවා ඔහුට නොදැනී යන්නේය. පැය කීපයක් එක්තැනක භාවනාවේ යෙදින කල්හිද මද සෙලවීමකදු නොවන්නේය. අත්පා ආදිය පටන් ගැනීමේදී තබාගත් පරිදීම පවතින්නේය. සමහර අවස්ථාවකදී සිත ඊතා වේගවත් වීමෙන් කුමක් සිදුවන්නට යන්නේදයි සැක ඇතිවිය හැකිය. සැක කරමි යයි කියා එයද සිහි කරනු. භාවනාව දියුණු වූයේ යයි කල්පනා විය හැකිය. එයද සිහි කරනු. ඥානය තියුණු වේගෙන එන්නේ යයි සිත් විය හැකිය. එයද සිහි කරනු. ඉක්බිති සිරිත් පරිදි සිහි කිරීම පැවැත්විය යුතුය. මේ කාලයේදී උත්සාහ වැඩි නොකරනු අඩුද නොකරනු සමහරුන්ට මේ කාලයේදී ඇතිවන සැක ප්‍රීති ආදිය සිහි කරන්නට නොහැකි වීමෙන් සිහි කිරීම දුබල වී නැවතත් පහළ වැටෙන්නටද සිදුවේ මේ අවස්ථාවේ දැන් දැන් මගඵල ලැබිය හැකි වෙතයි සතුටුව පමණට වඩා වීරිය කිරීමෙන් වික්ෂිප්ත වී සමහරු නැවත පහළ වැටෙති. එබැවින් මේ අවස්ථාවේදී වීරිය අඩු වැඩි නොකොට සංස්කාර සිහි කිරීම හොඳින් පවත්වාගෙන යා යුතුය. එසේ කළ හැකි වුවහොත් පළමු වරදීම සංස්කාර විරහිත ලෝකෝත්තර නිර්වාණ ධාතුව දැකිය හැකි වනු ඇත. මේ අවස්ථාවට පැමිණ කලෙහි මගඵල නිවන් ළඟලම ගම ඇතැයි සිතා කලබල වී විදර්ශනාව මනවින් පවත්වාගත නොහැකි වී නැවත නැවත පැමිණි තත්වයෙන් වැටෙති. එයින් පසුබට නොවි ඉදිරියට යන්නට නැවත නැවතත් උත්සාහ කරනු. මේ ඥාන ආලෝකය බලවත් වීම සඳහා සදොරටම වැටහෙන අරමුණු පිළිවෙලින් සිහි කරනු. මුළු ශරීරයේහිම සෑමතැනම ඇතිවන ගැටීම් හා චලනයන්ද වේදනාවන්ද සිහි කරනු. සිහි කරන සිත් ඊතා සාන්තභාවයට පැමිණ එක්තැන් වූ පසු එසේ සිත කය සෑමතැනම පතුරුවා සිහි කිරීම නොපැවැත්විය හැකිය. සිත පතුරුවා සිහි කල යුත්තේ එය ශාන්ත වී එක්තැන් කර ගැනීම සඳහාය.